වූයේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා තිබූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ආරම්භ කළා ඒකේ සම්මතර බලා ඒ සුදාලේ නිරෝධකයට තාත්තගේ මව වාගේ පිළිගන්නවා. පොඩි යවවාද පිළිගැටපු කිය ඒකේ තුනම අපි ඒකේ විකාර විස්තර කළා. මොකද ඉන්නේ මේ තාත්තා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? සමාධි පුතා ජීවිතේ ගත කරන කාලෙදී අනස්කරණයකට ඊදණයකට මානසික විදුමකට කර්මයි. මේ සෑම දෙයක් දැක්කම ස්වභාවික වශයෙන් ස්වභාවය එහි පවතින ස්වභාවයේ ඉඳලා සම්පූර්ණ ජීවත් වෙන්න ආදම මාර්ගයක් ලෞකික වශයෙන් තමයි මේ ආර්ථිකාරය දෙන්නේ. ඒක බුදුහාමුදුරුවෝ මොනම දෙකින්වත් පහත් කළා කතා කරන්නේ නැහැ. ඒක ලෞකික ජීවිතයට ප්‍රයෝජනයි. වන්නේ ප්‍රයෝජන බවයි ඒක දෙන්නේ. ඒකට දැන් තමන්ගේ දමෝපිය ගැන තමා දමෝපිය වෙච්චාම ඒකේ ආධිකින් තමයි නැත්තේ. ආ මයි ඕපියෙක් වෙනවා. මේ දුක් දුකක් කියන්නේ. එතකොට ඒ අවස්ථාවේදී දුක් අ පිටකට එන දුක්ඛම දුක්ඛම මොකක් දැක්කක් තියෙනවා. ඒ දැක්ක කලින් දැනගෙන තිබුණේ මේක ඔහොම දෙයක් කියලා එයාට හිතන්න දුක් වෙන කරුණක් නෑ. ඒකට දරුවන් දෙමව්පියන්ගෙන් දරුවෙක් වශයෙන් යා ජීවත් වෙන කාල සීමාවෙදී සමාජයට තේන්න ඕනේ. සමාජයේ ජීවිතයේ මේ නග්නතාවයේ කොතනින් බහලාද? එතකොට එයා දෙන්නේ දැන් වතුර එකක් ගන්න කියලා බලාගෙන පහත් කරනවා. එතකොට මේ වතුර ටික මේ ආරු කොහෙන්ද කියලා බලනකොට අර එයා මේ විමෝචනයේ අගය ධර්මාවේ සිටේ මේ කනකොට මුතුවාට රාග විකම්ම දර්ශනෙදී රාගයේ කරේ ඒ කාරණා පිළිම වැඩේ එනේ මේ දෙමෝපිය ළඟින්නේ මේ මා ළඟට මේ සත්‍යය. දෙමෝපිය ඔක්කොම බහයි. මා ළඟට ඒවා කියනවා. ඒක නිසා දෙමෝපිය මේක. මේ මත ඉස්සරහ. දැන් දෙමෝපියන්නේ මෙතන කියන්නේ. දෙමෝපිය නිකම් මුතුන්ද වගේ හැලෙන්නේ. ඒ සත්‍යයට ආවේ. අර සත්‍ය දෙනකොට දුක වැටෙන්නේ කොතනද? මම ධර්ම ධර්මකට ආවේ. එයාගේ සිත වැඩගන්න පැත්තක් නැති වෙනවා. සීතිස්තරයන් පිටක්. ඒක දමෝපියන්ගේ දුර සමාධියේ පිටක හොඳින් කාලය දෙන්න මේ සමාධිය ලැබිච්ච යදී කොහොමද වගේ මේ ඔක්කොම මාධ්‍යම. ඒකට අපි කියමු කිසිම දමෝපියේ කිසිම සම්මායක මේ පොළ දෙන්නා හරි වෙන මොනවා හරි දෙන්න ඉඩක් නැහැ. නමුත් එයාගේ ඇඟ දෙස බලන්න අපි කියනවා. එයාගේ ගැටිවවතුන් ආදී මේ කොන්ට්‍රෝල් දෙක දිහා බලනකොට කියනවා මේ පොඩි කාලේ ඉඳලා අරලාගේ ඕජා ශක්තිය නේද මගේ මේ ආරම්භය. ඒලාගේ ක්‍රමයේ නේද මාව මේ කරන්නේ. ඒකට ඒලාව දැක්කේ මා මමත් ඒක කොටස්කාරය. කියන කිසිම පහල කරගන්නකොට නිසා ඒ දරුවාගේ ඉතුරු සතුන් වලදී නෑ යහපත් ගම නිසා. ඔහුට යම් යහපත් ජීවිත කතාවක් හම්බෙනවා. ඒකයි අර අර විදිහට අර විසාහයක් දෙන්නලා තියෙන්නේ. ඊළඟට තමන්ගේ දෛනික ජීවිතයේ තමන්ගේ සේවකයන්ගේ කරදරයක පස්නම ඉන්න එයා අනේ ගැටී තම දෙන්නවා. හරිද? හරි. දෙතනින් මහා දෙන්නේ ළඟ තියෙන්න පුළුවන් රුපියල් කෝටි ගණන් හරියි. මොකද සේවකයා සේවකයා බව මතක තියාගන්න ඕන. එයාට ඒ අයිතිවාසිකම් හැර ඉන්දියාමුදු කරන්නේ ඔබ එයා ගැන කවදා හරි කන්නේ. නිසා සේවකකට නෙවෙයි. එයා සේවකකම අත්හැරලා වෙන සංස්කෘතිකට ආවම ඒ ගාන හරි. සේවකකට ඒතාවනම් සේවකකට. අලකපන් අදයි සේවකකට කියන්නේ ඌරු බලයක් නෙවෙයි ප්‍රතිහාරයක් නෙවෙයි ඒ මනුස්සයෙක්. ඒ වගේ වෙනම සාධාරණ උදාහරණයක් දෙන්න දෙන්න. ඉන්නවා තමයි අමුතුදානාග. මේ සුන්දරලා කමකාරී දෙන්නේ නැත්නම් මේ විදිහට වෙනවා. ඒ වගේ විදේශ දුර්ගාන්නේ විකාලේ වේලාවේ පැතියල් නැයින් කරන්නේ. ඒ වගේම නියම ලකුද්දවන්නේ. මෙන්න මේ විදිහට කාරණා පහක් එන්නයි. ඉතින් මේකෙන් දෙන්නේ මොනවද? ඒ කාරණා. මේ ජීවිතය වැඩ කරන ප්‍රධාන පැති හයේ උදාකාර පොඩි. ඒක අන්තිමට තවත්තක්ක් ඉන්නවා. මහාන දාස්නේ ඉඳලා. මේ මහාන බමුණන් ගැන කියේ මොකද්ද? මෛත්‍රී කතා. මෛත්‍රී කතා කරන්නේ. මෛත්‍රී සාගත ක්‍රියා කරන්නේ. ඒ වගේම හැදීමට දැල්පියෙක් වල උත්සාහුන වාදිනෝ ආදී මේ කල්පි. සත්‍යය වය මොකද්ද? අනවේද උසස් කොට සැලකුවා නම් ඒකෙන් දෙන්නන්නේ යමක් උසස් කොට සැලකුවා නම් ඒක පිළිබඳව අප්‍රසාදයක් එන්න බෑ. එතකොට යම් කිසි කෙනෙක් පිළිබඳව මේ ආත්ම දුරදර්ශනය ඒවා දෙන්නේ. යම් කිසි කෙනෙක් පිළිබඳව සමන්ද දේශ පිටක් පහල වෙනවා නම් මෛත්‍රී සාධක හිතෙන්නේ නැත්තම් දැනගන්නේ එයා වමුණිත් නිස්ලා සමරිත් වෙන්නේ. ඇයි මේ හිත කඩලා? හැදේ නිකම්ම නෙවෙයි. එයා ගාව මේ හිත කඩන දෙයක් තිබුණා. මේක ආධාරයේ කියන්නේ හොඳට පැහැදිලි කරනක් නම් දැනගන්න එයා ළඟ දෙන්නේ මෛත්‍රී සාධක අයිතිවාසිකම් ලබන්නේ එයා ළඟ එකක් තියෙනවා. ඒක එයා ගැන බනවද ඉන්නවා. එයා එක්ක ඇතුළු කරලා බමාරේ දීපා. ඒක නුඹ කරද කියලා. අපි දැන් අපි කියමු සමනේ වාගේ යාගේ පූජුක දෙන්න. යාගේ ආගම් වේදයක් දෙන්න කියලා. ඒ පූජක පක්ෂය සමාත වූ වෙන්නේ. මෛත්‍රී සාගතව සිතන්නේ මෛත්‍රී සාගතව කියන්නේ එයාට ගැඹුරක්. එයාගේ සුවය කතාවෙන් සිතක් කියා කරන්නේ. ඒ වගේ කතාවක්. ඔබට සිතක් පහළ වෙනවා නම් ඒ සිත දෙයයි. එයා මොනේ මේ නිසා ඔබ ඒ විදිහේ මාර්ගය නම කරන්න ඕනේ. ඒ මොනවද ගැලන් කියන්නේ. ඒකට මේ ළඟ ප්‍රමණයෙන් ආන්තේ හෝ ආත්මය ආදී ජීවිත ඔබට ලැබෙන සියලු දෙයක්. ඔබ එයා ගැටල කියන්නේ. බුලයාදල නැත්නම් දෝෂී පාලේ නෑ. අදවත් එහෙම කරන්නේ නැති උපම නිසි වේලා නෙවේ. ඉතින් ඔබට කලකිරීමක් නෑ. මේ දෝෂයෙන් ගන්න ආවලන්නේ ආවලන්නේ ආවලන්නේ. ඒ මොකද කියන්නේ නැත්නම් කියන්නේ. අපිට කියන්නේ අම්කේ ඔබට කියන්නේ එම අරිණේකේ එහෙම තමයි කියලා. එහෙම ඒක හිතන්නේ එතන මේ වර්ණ කියන එක. එතන මේ වර්ණ කියනවා ඒ උඹ හිතන එක්කෙනා නෙවෙයි. ඔබට වැරදි. වරද්ද ගන්න නැති ඉන්නේ ඕකේ ජීවත් වෙන වරද්ද ගන්න. ඒක වැරදුනොත් ඉදිරියට. අවුරුම් යන අරියෝ නිදන්නේ. ඒ ගෝලේ ගෝලේ ඉන්නවා. මන්ට කොපි දෙන්නේ ගෝලේ ඉන්නවා. ඒ ගෝලේ අර දින ගන්නවා. එතකොට ඔය අයිතිවාසිකම් ලැබෙනවා. එයාලු කියන්නේ දින ගන්නෑ කියන්නේ. ඒ බොහොම එයාගේ කාලතෝ එයා කිසිම විදියකට නෑ පිළිගන්නේ කියලා ඉතින් අපි කියනවා ඒ මිනිස්සු පස්සේ යනවා අර මිනිහා වාගේ ඉඳි වස්තරේ ඉන්නවා ලෝකය මොකද ඡායාන සාදු කියන මොනවායි අපි කියන පිළිගන්නේ නමුත් අපි දන්නවා ඒ මිනිහා පිළිබඳව අර ඉඳන් කොහොමද අපි දන්නේ නමුත් ඉඳන් මේක තමයි නිරන්තරාමිකට ආවා මේක දීලා මූලික එක දෙවලාවට කියලා. අපේ බුදුහාමුදුරුවෝ කියන්නේ බුදුහාමුදුරුවෝ කායික. කායික අනකොට ඉදන් කියන ඒවලු ප්‍රමණ බව බෞද්ධමින්ගේ කායිකේ කියනවා ඒලා බොහෝ නිස්සක්ක කාර්යයක ගරු කරන අය. ආරම්භ කල්ලා තුනේ කියලා හිතන්නේ සහජ නැත්නම් ඒ ඒ ඔක්කොම සංගමයේ අරයට බය වෙනවා. වාදිනෝනේ අරයට බය වෙනවා අග්ගලතු විදිය. ඒ ආදී කාලේ වෙන දෙයක්. ඒකෙන් කියනවා අර දෙක පිටෝල් ගලන. කෑලහම නාවකද. එහෙම තමයි කියන්නේ. අපේ අපේ ගුරුතුමා ලැබෙනවා. ආයතන දෙක රාවෝක නැති නෑ. අපි ඉස්සබ්බෝනේ ඒකනේ මෛත්‍රිය කියන්නේ. මෛත්‍රිය කියන්නේ මොනිට පිටට කියන්නේ නෙමෙයි. හරියට සමසිල්ල දෙමින් ඉන්න එක. අන්න ඒක දෙන්න. ඔබට හිතක් පහළ වෙන ස්වરૂපයක් ත්‍යාගාව නැත්තම් ඔබ රැවටෙන්න පායාද කියනවා මේ සාස්ත්‍යන්නේ. මොකද? යාලම කිසිමකට උපදිපන්නේ කිසිමකට නායකම් වන්දනා කිසිමකට. එතකොට මනාව පිළිබඳින. මොකේද මනාව පිළිබඳින? මනාව පිළිබඳින්නේ ජීවත් වීමට අනර්ථයක් නොවන විදිහට. තමන්ගේ ජීවත් වීම තමන්ව කාටවත් අලෝකයක් නොවි දෙයක් වෙන්නේ. ඒකට ඕකයි. අනිත් දැක්කද? ඔය පිටු කෙනෙක් ආව ලිපොත් විතරක් කියනවා. අම්බලේ. මේ නැත්නම් නිකම්ම හිතාගෙන ඒක බෝඩ් එකට වෙදකම් ගන්න යනවා. වෙදකම් කරනවා විද්‍යුහොට කරනවා නම් වෙදකම් ගන්නවා. බෝඩ් එකට වෙදකම් ගන්නවා. ආවලිකේ වෙදකම් ගන්නවා. යනවා. මොකක්ද මේ කුස්නාම්බක් වෙනවා. ඒක කියනවා. ඉතින් මේ නියම කොහොමද? <laughs> ඒකද අර බෝඩ් එකට නිරාජිත බෝඩ් එකට. ඒකද အဲ့ဒီလိုလေကောင်အဲ့ဒီမှာဒီလိုဆက်ကြတဲ့လက်ပုံကောင်ဘုံတိတ်တို့ကဘယ်လိုလဲဘုံတိတ်ကလည်းဒေဒနာဒေဒအပြတ်ဘာသာရင်းရဲ့အကုတ်ကြီးရာဇာမြေဘတ်တတိကတဲ့ဘုံတိတ်ရဲ့ဒီလန်ဘာပြောဘယ်လိုလဲ Thank you. දැන් බලේ මොකද වෙන්නේ කියන්නේ මොකේ නාම ලෙඩයි කියන්නේ මොකද මොකද නේද අන්න ඒක මේ පිටාගේ පාට කියන්නේ කිසි ලෝකිකාව කියන්නේ ඕක නෑ දෙපා ඔබ ලෝකේ ප්‍රයෝජනය ගන්න ජීවිතේ සංගා ඒක නිසා මේ සතියයි හරි වටිනා ගන්න ඈ ඔබට යාදු ඒ වගේම තමන්ගේ අමාරුයි. රටේ ඉන්න ලොක්කෝ අනාගතයේදී ඒක. ඒක දුන්නා නේද? යම් කිසි පිටක ඔබට ලෝකේ අවශ්‍ය නම් ඔබ මේ කාදාවට යන්නේ නෙවෙයි. ඒකනම් බෑනියෝදාවට කියන්නේ පිටක නෑ. බෑනියෝ කියන බෝලේ කන්නේ මොකද මේ කවුද කියන්නේ. ඒකට පිටක කතා ගන්න ඕනේ. උතෝතාවු කියන්නේ ආකේ කරන කපුන් විසිරේ. එයාගෙන් නම් එක පොඩ්ඩක් තියෙනවා ඒක නිසා හිත ඒ කියලා කොහොමද කියන්නේ නම් මේ එනිකට ඒ අයගේ ගන්න තියෙන ප්‍රයෝජනේ විඳගන්න එයා අසතුටු කරගන්න. ඒක අනාකේද. මේ හත පාලනයක නෑ. ඔබට දුකක් දැනෙන්නේ. ඔබට බලන් ගහන්නේ කියලා දෙන්නේ නැහැ. ඔබට ඒලා රාවට යන්න. ඒ ඉතිහාසය. ඒක නිසා බලලා ඒක ඇඟුම් කරකොන්නේ නැති ඒකත් කරකොන්නේ නැති ඒලා හොඳින් කියාගන්නේ ඒලා අනුන් කියාගන්න නැත්නම් මතිලාවට ඒ වගේ මේ අර පොඳිනා මේ පොඳිනා කියන එක දැනලා අන්තිමට ඒ මිසු ගාවි දෙනෝ ගන්න මේ මේ ජීවිතය ඒක නිසා ඒක ගැට ගන්න ඒක නිසා අය දැක්කට කරු කරන්නේ එතකොට ඒක ගියතාව ඒක දැන් ඒක උදාහරණ තියෙනවා නම් මේ සමාජෙට අන්තිම නම් ඇවිල්න හන්දේ කියලා. ආ ඉතින් මේ මදියාවල් ගන්න. ආනිසි මොකද? දරුවන් නැති දෙමව්පිය. ඈ ඒක වෙනවද? මේ මොකද දරුවන්ට? එන්නේ පොළොට ආනියක් දෙන්නේ නැහැ. එන්නාගේ ඉතින් දීගණයක් දෙන්නේ නැහැ. ඒ වගේ මෙයාගේ නම්බුවට අදවලක් දෙන්නේ නැහැ. මේ මොනම දෙයක් ත්‍යාග නැති වෙන්නේ නැහැ. ඒවා නම් දෙන්නේ. විදානේ නම් යා. දැන් ආවා. ඉතින් එකක් ගන්නකොට ඒ දැන් සාකච්ඡා කරන්න බෑනේ. පුතාට දෙනවා කියලා පුතාට බාර දෙන්න පුළුවන්. උකේ නැත්තම් මොකද කරන්නේ නෑ. ඔව් මොකද කරන්නේ? දෙකකින් කරා. අද ඉතල ගඳ තේනවා වෙන කෙනෙක් දෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ ඔය සැටිහය ඔය විදිහ ගෞරවයෙන් සදාගන්න කියලා ගෞරවයෙන් ළඟින්දී කියන්නේ සැටිහයට වන්දේක නෙවෙයි මේවා කෙලෙසදන්නේ අලම්බරන්නේ මේක ලෝභී ජීවත් වෙන බුද්ධලයාට ඉතාම අවශ්‍යයක් වෙනවා මොනවාද අපේ අපේ දෙයක් තියෙනවා අන්තව දරුවන් නැති ප්‍රශ්නේ දරුවන් නැතිකම කියන එක හා ඇතිකම කියන එක මම හිතන්නේ සංකල්ප ඇති කරගෙන. ඒ දරුවන් නැති වුණත් දෝෂී පිළිහෙනවා. ඒ කියන්නේ ලෝකයේ පීඩාවල අරින්දිම දරුවන් නැත්නම්. ඒ කියන්නේ දරුවන් පිළිබඳ සංකල්පයෙන් ලෝකෙ පීඩා. එදින කියන දරුවන් සම්බන්ධ කිරීම නේද? දැන් දරුවන් නැති ජවාක් ගන්න ලෝකෙ පීඩාව වෙනවා. කියන්නේ ආවම ආනම්බු මොකද කවම අහන්නේ අර දරුවන් දරුවන්. ඒගොල්ලන්ට හැකියාවක් නැහැ. නේද? එතකොට මේ බලවත් කියන්නේ සංකල්ප නිසා එළව තියෙනවා. මේ බලන්න දැන් කොහොමද අම්ම කියන්නේ එළමන් කි පස්සේ. දැන් මේ සම්පූර්ණම දැන් ධම්පික අලති කොටාද. තමන් හොඳයි කියලා පිළිගන්න. තමන් හොඳයි කියන්නේ දැන් අපි බුදුහාමුදුරුවෝ දේශනා කරපු හොඳ ප්‍රතිපත්ති නොපිළිගන්න. සම්පූර්ණ වැඩ කරනවා. ඒගොල්ලෝ නොදැනෙන්නේ වෙනවද? නමුත් තමන් ඒගොල්ලෝගේ කිසිම බලාපොරොත්තුවක් නැති වෙන වරදක් නෙවෙයි. බලාපොරොත්තුවක් නැති වෙන්නේ. මේක වරදක් නෙවෙයි. දැන් කනවා කියලා බලාපොරොත්තුවක් නැති වෙන මේකේ සීක ප්‍රබන්ධ අවස්ථාව එන එකවා එමුතු වෙන්නේ. ඒ තීර නොකතන්නේ පස්සේ තමයි දේව ගයන්නේ. ඒක පුරාගේ ඉඳලා කියන්නේ ඒ මිනිස්සුන්ගේ රටේ මිනිස්සු පාලනය කරනකොට ආ මේ කයිකම් සිද්ධ වෙන අරන් තමයි. ඒ මිනිස්සුන්ට ගන්න අපිට කවුරු හරි ආගේ ඉන්න සිංහල බ්‍රාන්ඩ් ඒ කියන්නේ මේකත් නෑ කියලා මම ගන්නවා බර බලන්න කියලා හරියන්නේ නැහැ. ඒක යමෝ කරනවා. දේශ පාලනය කියන්නේ නෑ දේශ පාලනය කියන්නේ මම කතා කරන්නේ. මම කතා කරන්නේ සාහිත්‍යය. දැන් මතියල කියන්නේ එකක් තියෙනවා. මේ ළමක් දැන් අන්න කිව්වා කිව්වා මොකක්ද දන්නවද? අන්න අන්න පුළුවන්. ඒක ලෞකික නම් දරුවෝ ඉන්නවා මේකයි කියන්නේ මේ කතා කරන්නේ. අරෝ නැත අමුදන්නුලක් කියලා අමුදන්නුලක් කියලා. ඒ දෙමෝපිය අර ගරු නැතුව ඉන්නේ එක එයාගේ අයිතිවාසිකම. ලෝකෙන් එයාට දොස් කියනවලු මුඳ ගමනේ ඌ බොරුන් දේලාද තමයි ආවෝ ගන්නම එහෙම ගන්න එතකොට ඒ ලෝකයේ කිය ඒ සත්‍යෙට දේව දුකිනවා ඒක මොකක්ද එන්නේ නින්නේ වල මොකද අර සමහර කතාවද කියනවා කතාවද කියන්නේ ඒ ඇතුළේ තියෙන වංගෙදී ඇස්සිය ඌට වෙන ගන්නවට ගන්නේ. ඒ වගේ ඇරෝ නැතියි කිසිම දැක්කේ නැත්නම් වල්ලගත්තේ. ඒක නිසා ඒ දුක් නොවිලේ ඉඳ හදන බුද්ධලයා ඒ දුක් වැඩෙන මාර්ගය නේද? ඒක නිසා ඇරෝ නැත්නම් ඒ නිසා අර හරි නෑ ඒ නිසා අර ඒක තමයි සාකලම් නෙමෙයි. එහෙනම් ඒක ඊළඟට බුදුහාමුදුරුවෝ කියන ඔස්සේ සම්පූර්ණ ඒ ආරි ආරි කියන්නේ සම්පූර්ණ නිර්වාණය ඕකේ අපි කතා කරන ආර්ය නිර්වාණ ස්වરૂපයේ දෙකෙන් ලැබෙන්නේ ප්‍රමුඛ කාරණා තුනක් ඒ කාරණා තුනක් එය ආස්තේ එය අත්හැරිය යුතු කාරණා තියෙනවා අසුනවිය යුතු කාරණා තියෙනවා ඊළඟට එයාව විනාශමුඛයක දාන කාරණා ඉතින් මේක බුදු හිතකින් කියන්නේ බුදු හිතකින් එයා ඒකේ තියෙනවා මහා සාරවත්කමක් අධික වඩා නමුත් අර තාත්තගේ කියමනට අපි ගරු කරන්නේ. බොහොම වටිනා කියමන් හතරක් යහක් කියලා තියෙනවා. නමුත් ගාන්සු අදාන ඊට වඩා සාම්භීර පැත්තක් ගමන් කරනවා. ගමන් කරනකොට ගාන්සු කියනවා. යම් කිසි කෙනෙක් ජීවිතේ පරිපූර්ණතාවය මොනම දුකක් නැහැ. මොනම කීයක්. මොනම හිදුමක්. මට ජීවිතේ සපයි. යා ඉන්දියානේ ආ බලාපොරොත්තු වෙනවා නම් එයා කාරණා හතරක් මත මොනවාද? ඒක සාමාන්‍ය මේ කවු අපි ඉස්සර පාස් කරන එක පානස්වාත අභිඥාන කාණිකාකාර දුක. එතකොට මේ කාරණා හතර අයින් අයින් අයින් කරන්නේ කොහොමද? දැන් කපුංගමේ ඉන්න ආදී ජල වශයෙන් ගත්තාම නම් ඕක ඒ අර්ථවත් පැත්තට එන්නේ කාමෝපි පාදේ කියන්නේ කාම වදයක් නොදී එක කාම වදය අපි කාම වදයක් දෙන්නේ ඉස්සෙල්ල කාමද කිව්වොත් ඉස්සෙල්ලාම කාමයේ මැදේ දෙන්නේ එයාම ඊළඟට එයාගේ කාම වදය උතුලන්න බැරි විස්සහම තමයි තවත් එක්කෙනෙක් ඒකට ඈඳගන්නේ සතෙක් හරි මිනිහෙක් හරි මොකක්ද ඒකට බුදුහාමුදුරුවෝ මෙතන කියන්නේ ප්‍රාණවදයේ ඒකට ප්‍රාණවදයට එන්නේ කොතෙන්ද කොතෙන්ද හිතට සියක පහකට හැඟීමක් උහුලන්න බැරි හැඟීමක් යාකයි කියමු දැන් කෙනෙකුට මාළු ටිකක් කන්නේ මස් ටිකක් කන්නේ ඒක ලෝභය ඒ ලෝභ හිත ආ එනවා සමග. ඒක දැන් එයාට ඕනේ. ඒ ඕනකම දැන් නැති නිසා අන්න ඊළඟට එන්නේ නොයවතුන්කම. මොකේ නොයවතුන්කමද? අර මස්සෝ මානෝ මොකක්කෝ ඒ ගන්ධ පිළිච්ච දේවල්. ඒ සමාධිය ගන්න. ඒකට දැන් මස්සන් ළමාල් ගන්න. ඒ සමාධි නොයවතුන්කම පරිමහ ගන්න කරත් සතුටු ජීවිතේ නැසන්නේ දෙවෙනි අදියේ. ඒක බුදුහාමුදුරුවෝ කොහොම ඈතට ගන්න. බුදුහාමුදුරුවෝ කාන වගේ දැන් යොමු කරන්නේ පාදෙන්න. කාටද ප්‍රාණ වගේ දෙන්නේ? තමයි. එහෙමනම් ප්‍රාණ වගේ නොදී ඉන්නවා නම් කොහොමද කලින් තේමුකත්? වදයක පැමිණෙන විදියට පිටිවිලි බාල ගන්න. එහෙමකත් යමක් අවශ්‍යයි නැහැ. එහෙමනම් පුළුවන් නම් ගන්නවා ඉතින් දෙවියන් සුබක්ම ඕනේ. මම ගයින් ඕන. ඒක මට දෙන්න කියලා ලෝකේ ඉතිරි වෙලා අයින් වෙලා අපි ගන්නවා. ඒක මට ලැබෙන්න ලබා ගන්න පුළුවන් වෙනුනත් බැරි. ඒක නිසා ලැබුණොත් මම ඒක ඉඳලා ප්‍රයෝජනෙට ගන්නවා. අන්න කාණේට වදින දෙමොක්ක. හැම වෙලේම ලෝකෙ දෙකක් ඇති දෙකක් තියෙනවා. වදයටපත් වෙන්නේ එක පැත්තක්. ඒ ලෝකේ තියෙන දෙකක් තමයි හරියට සමාධි හිතට ගත්ත වගේ යන්නේ. මොකද ඒ ලෝභ තීන්නේ ඒකයි එයින් කොයි එකක් හරි තමයි මට හම්බෙන්නේ. දෙකම හම්බෙන්නේ. අන්නේ සත්‍යයට ආපු හැටි එයාට ප්‍රාණ වශයෙන් කියන්නේ. එතකොට මේ සිතිවිලි සංවිධානය කරන හැටි බුදුහාමුදුරු දෙන්නේ. එතකොට එතෙන් මේ මත්තමින් මේ මත්තමින් සමාධිගත ප්‍රාණවදයෙන් දේරෙනකොට අදින්නා දානෙන් දෙහෙන්නේ එහෙමයි මොකද? දැන් යම් කිසි කෙනෙකුට මේ සෝද තියෙන පොත එයාට ගන්න බලලා ගන්න බලන්තෝ ගන්න ඕනේ. ඒකට අයිතිකාරය එන්නමයි නෑ වෙනවා. ඒකට විශ්වාසයේ යටතේ ගන්න අවසර දීලා තියෙනවා සංඝයාවන් කියලාද? ඒක අදින්නාදානය වෙන්නේ නැහැ කියලා. නමුත් මෙතෙන් ආපුවාම ඒක විස්වාසයක් ගැන ඔහු බනින්නේ නෑ මං ගත්තට කොහොමද දන්නේ දැන් බෑ එන්නේ කියනත් වෙලා තියෙන්න පුළුවන් ඉස්සෙල්ල යන්නාට දැන් තරහද කොහොමද ඒ නිසා මුදුන් දෙයක් ගන්නටයි කියන මේ සංකල්පයට වැටුනහම මොකද්ද මේ මුදුන් දෙය නොගැනෙන්නේමද මෙතන බුදුහාමුදුරු කියන්නේ මුදුන් දෙයක් මේක මට ඇත්තම් හොඳයි එතකොට ඇත්තම් හොඳයි බලන්න ඇත්තම් හොඳයි හිතුවා වගේම ඕක හම්බුනොත් තමයි බලන්නේ කියලා නොගත්තොත් හිතුවොත් ඔබට ඒක යා දෙන්න ඉස්සෙල්ලා ගන්න සිද්ධ වෙනවා. දෙන්න ඉස්සෙල්ලා ගන්න සිද්ධ වුණොත් වෙන්නේ මොකද්ද? ඔබගේ සිතේ නොයවතුන් කමක ඔබ සාක්ෂි කරලා තියෙනවා. ඉතින් ඉදිරියට හැම එකකදීම නොයවතුන් කම ඇවිල්ලා ඔබට නොකරන දේ කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒ තියෙන අවස්ථාවේ ඔබට ඒ සිතිවිලි සිතිවිල්ල එක්ක මේ සිතිවිලි සංවිධානය කළොත් හොඳයි. මට මේක හිතුණා. මට මේක හිතුණා. බලන් දැක්කම හොඳ තමයි. නමුත් අහලා ගන්න දේ මම ගන්න කොහොමද මිනිහා මාක් එකක් කියලා මේ පොත තිබ්බා. ලකුණුට. ඒ නැත්තම් මොකද එයා කාටවත් නොදෙන පොතක්ද? අමුදන්. ඒක නිසා ඒ සියල්ලම එතන තියෙන්න පුළුවන්. එයාගෙන් අහලා දුන්නොත් මම බලනවා. අන්න එතෙන් ඉතලේ මොකද්ද? එයා ළඟට සිතට ආපු සිවිල්ල පාලනය කර ගැනීමට අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ලැබුවා. මොකක්ද කර උපාන්නේ? අපේ සිතේ මේ සියලු වදු සියලු වේග පාලනය කර ගැනීමට අපිට දැන් බැරුව ඉන්නේ. සිතුනි කරන් දෝන මේ ආදී සිතිවිල්ලට යටුනේ මොකද? ඔය විදිහේ පාලනයකට සිත යටත් නොකරපු නිසා. ඒකයි සමහරුන්ට මහර දේවල් තියෙනවා කරගන්න බැරි වුණොත් ඒ ජීවිතය. ජීවිතෙත් පාරයි. ඒ මොකද ජීවිතේ පාවෙන්නේ. අපි හිතන්නේ අරක කරගන්න බැරි වුණයි කියලා. නමුත් ඒක කරගන්න බැරි වීමේ හේතුවෙන් සමාගයේ සිටේ අටගත්තා වූ වේගය ඔහුට ඔරොත්තු දෙන්න කර්මක ජීවත් වෙන තරමට ඔරොත්තු දෙන්නේ නැති නිසා මේ වේගයෙන් දෙරෙන්ද යන්නේ නැහැ. නැතු අරක උදව් වුණා මේක. නමුත් මේ මිනිහා මැරෙන්නේ ඒක නිසා නෙවෙයි. මෙයා මැරෙන්නේ ඒක අරමුණු කරගෙන හිතේ උපන්නා වූ වේගයෙන්දන කුංචිනක ජීවිතයක දෙන ආගයන් කරෙන්දන වේගය උලන්න බෑ. මේ මෙලෝ සීයක් නෑ. මොකක් හරි කරගන්නවා මේ ජීවිතේ පාවිච්චි කරන්න මට දැන් බෑ. එතකොට ඒකේ ජීවිතේ නැති කරගත්ත අරක නිසා මේ නේද? ඒ කියන්නේ ජීවිත සත්‍යයකට සත්‍යෙන්න තියෙන මඟ හැම ජීවිතයකටම ඒකයි ඒක පාලනය කරනවා නම් ඒවා අවදි වෙන අවස්ථාවල් වලදී ඒවා පාලනය කරනවා. ඒක ගන්දෙන් තුනක්. ඒක ගන්දෙන් තුනක්. හරිද? ආහාරය. එයා ගන්දේ කිව්ව බලන්න වෙලාව තිබුණා. එහෙනම් ඉතින් ඕක අරන් බලමු. අන්න එතෙන් ගියානේ මොකක්ද? ඒ අවස්ථාවේ ඒ නිමිත්තාශ්‍රය කරගෙන ඒ පාලනය කරගත්ත නිසා අනිකුත් දේවල් වලට ඒ සිත් යෙදෙනකොට ඒවටත් මේ හුරුවම පාවිච්චි කරන්න පුළුවන්. අන්න එතකොට මෙයාගේ ජීවිතේ සම්සුද්ධයි. ඒ ආර්ය කියලා කිව්වේ මේ දෝෂයි. මොකද අපි මේ දෝෂ කතා කරන්නේ ලෝකයේ ගැන කියලායි කතා කරන්නේ. නමුත් මේ දෝෂයේ තියෙන්නේ මාග. මාළඟ. මසයියා බණි. එයා කියන්නේ ආතයියා බණි. දැන් අපි කිව්ව අහලා හැදිරෙනවද? අහවලාගේ වැඩ පිළිවෙල හොඳයි. එයාගේ ක්‍රමය හොඳයි. එයා හැදෙන්න ගන්න. මේ මොකද මේ පන්නේ? මේ මිනිහාගේ වැඩිදෙම මෙයාට උල ගන්න බෑ. ඒ උල ගන්න බැරි. අත්ය නිසා මිනිහට බයි. අර මං අර ගම්මන් වම් විදිය හැදුවා. එකක් වෙන්නේ මේ එකකටයි දොස් කියන්නේ. මෙයාගේ නගයි දෝෂේ කියන්නේ. ඒ මිනිහා අපි කියන්නේ නිරවස්තරේ පාරිදේ. ඔව් අර නිවන ඉවත් වෙන ආර්යෝ. ඒ නිවනට යනවා වෙන්නේ. ඒක මගේ අඳුම් කියන්නේ. ඒ මිනිහා ඉතින් ගියාම මට තියෙන බුදාව මොකයි? අනේ මිනිහා එහෙමවත් කැපන. අනේ ඒක හොමක් කැපෙන්නේ. කියලා හිතන්න අපේ නැහැ. මෙයාගේ සමාවෙන් මොකද? ඌ යනවා මට දැන්. හත්නම් යාදී නිදයන් දින කතා කරනවා. අවසරයක් වෙනවා ඉන්නේ ධර්ම ගැන කරන වෙලාවේ ධර්මයට අනුකම්පාවෙන් අවවාද කරන්න පුළුවන් නම් මිනිස් නැතුව බෑ එහෙනම් ධර්මයට අවවාද කරන්න. අවවාද අර්ගල් ජී කතාව අනුකම්පාවෙන් මෛත්‍රී. අවවාද කරන එක විද්‍යුතයි සාන්ත මේ ක්‍රියාව. ඉතින් එහා කරන අවවාදයක් නෑ නේද? ඒ කියන්නේ අර කොහොමද මේ සාහිත මහය දීපරිලා අවශ්‍ය කියන නිය බඳිනවා. නමුත් ඒක වැඩකට වැඩකාරය හදිසියේ ණය නෙමෙයි. එතකොට ඒ තාත්තා ඒ දරුවට එදා එයා කරපු වරදට ගහපුවාම මොකක්ද අර තාත්තා දෙන්නේ? මොකද කරන්නේ? එන්නේ නැහැ ඉඳලා මොයි. මොනවා කිව්වොත් මේ තමයි ජීවිතේ ගැන ඉන්දියන්ට නිකන් තමයි නරක වෙන්නේ. අතට කවදාද ඒ අපේ සමහර දරුවන්ගෙන් මට කන් ගැහිලා තියෙනවා. දමෝපිය ගැන කරන වාදනය. අවදාකත් අපිට මේ පිටින් පහරක් ගහලා මෙනේ ආන්දරෝනේ අපි ඇදී කියලා වෙන දරුවෙක්. ඈ එක දරුවෙක් කියනවා කාම මතක් වෙනවා ආන්දරෝනේ මට දීපතු ගාතියි. අපි දාත්ත බොහොම හොඳයි. නමුත් කාම දාත්ත වෙනකොට අර දීපතු දාපේම මතක් වෙනවා. ඒ හොඳ වැඩක් නෙවෙයි. ආ ලස්සන ඉස්සරහට ගාන යන්න එපා. ගහන්න නැතුව ළමයි හදලා අපි නෑ කියන එක සම්මත. වැරද්දක් කළොත් ගහන්න ඕනේ. සම්මත. සහනවා මේ මාර්ගය. ඒ ආයක අයිතිවාසිකම් තියෙනවා ඕන එකක් කරන්න. මේ කියන්නේ මොකක්ද නේද? තමන්ගේ ජීවිතය අනිසගෙන අන් ලෝකයෙන් සමානලක් නොවී ඉන්න තමා සංවිධානය නැති වෙන්නේ. නම් ඊට පස්සේ උකෙනි කුටි ගන්න පුළුවන් ඒක ඔතන ඕමාරු ඒක කරන්න දැන් බලන්න මේ සම්මතයේ නිසා අද වෙලාවේ මම හිතන මේ සම්මතිය වැඩ කළා දන්නේ නැහැ අද මේ මෞපියන් කලකෙන දරුවෝ හොයන්න හරියට නරියන් හොයන්නවා වගේ වන්නේ මේ තරම් අමාරුයි අතාරේ අනේ ඔච්චර ඒකවත් මම අහගෙනයි ගියේ ධර්ම දේශනා කරන වෙලාව මේ විදිහට ඒ ප්‍රබෝධයක් තිබ්බා. ඊළඟ මේ බණ තේස් කරගා. අනේ තාත්තා සැකනේ. මුත් තමයි මේක පිළිවෙලට. තාත්තා නිකන් ආසාවට ඒකයි අයිතිවාසිකමක් තියෙන බව යාත්ෙන්නන්ද. සැකදිනනේ පුතා දැන් ඕක හරිද කියලා ඇවයි කියන්නේ ඒක ඒක හොඳට දැන් තේස් කරලා තියෙනවා. අර පුතා තාත්තද දැනගන්න. <laughs> මම මෙහා ආත්මය අනේ අර හොරෙන්ම අයිතිය ලැබුවා. මම කිව්වා මම මොනවා කරන්නේ? අනේ අසලයි. ඒ මොකද තාත්තගේ අගය නිසා අරන් ගහන්න. එතකොට පොඩි උන්ගන් විතරයි කියනවා. අවස්ථා ලෝකේලා දැන් කියනවා. නමුත් තාත්තයි අම්මයි දරුවට මෛත්‍රී කිරීමේ ස්වરૂපයේ වැඩ කරනවා නම් ඒ මෛත්‍රී චේතනාවේ අගේ හලගන්න පුළුවන් සමය දෙනකොට අපේ වරදින් අපි නරක් වුණා. අපේ අම්මයි තාත්තනම් මුතුම දෙන්නේ කියලා කියයි. මේ මද සංඝාත මල්ටි පේනවා ගමන් කරන්නේ. ආ කොහොමද? අර අරනේ මෙහෙම එදා ජීල් වශයෙන් දුක් වර්ගය ගියාද? අද මම පස්ස දැන් අවතන පා පා පාන වදේ කියනක අදියර දෙකකින් ක්‍රියාත්මක කරන බව පෙන්නනවා. ඉතින්ලා ලබන දෙකේනවා පොරේ දෙක මුල් අදියර ඊළඟට අපට ස්මරීමේ පස්සේ පස්සේ දෙන්නේ අදියර ක්‍රියාත්මක වෙනවා. අදින්නා දානා කියන අබලක් ඒ අනුසාරයෙන්ම ඉතින්ලා සමාධිය කරලා ප්‍රාණඝාතය සිද්ධ වෙලා නෑ ප්‍රාණඝාතය නෙමෙයි ඒක ඒකවත් කියනෝන්නේ ප්‍රාණවාදී ඔව් ප්‍රාණවාදී දිනවා ඒක ප්‍රාණවාදී ඉස්සෙල්ලා මුද්දාදී වාදී සිද්ධ වෙලා අදින්නාදාය සිද්ධ වෙනවා අනේ ඒක අන්න පන්ති පද පහේම ප්‍රාණවාදයක් තියෙනවා. ප්‍රාණවාදයේ ඉස්සත ඇතිවලා නැගතාවිස්සම වෙන නේද? ඒකෝට මුල් ප්‍රාණාවිපාකා කියන කවිර දෙකකින් යුක්ත වෙන අතර ඊළඟට එන සිල්පද හතර දෙවියන්ගේ නිසා යුක්ත වෙනවා. නැහැ. මෙතන කාමාධිපාතා නොකියන්නේ ඒ හේතු දෙකීම. මොකද අතන කාමාධිපාතය පැති දෙකකින් සිද්ධ වෙන එක. ඒකට කාමාධිපාත ප්‍රාණ වදයටපත් කිරීම කියලා කියනවා. මෙතන අන්සතු දෙයක් ගැනීමේ චේතනාවයි. බුදුන් ගැනීමේ චේතනාවෙන් මෙයාගේ හිත වදයට පස්සුනාට නිදුන් දෙයක් ගැනීම ප්‍රාණාදයක් ගන්නවා. ඒක අපතේ ආවේ ඉස්සරහ සමාජයේ ප්‍රාණවාදයේ සිද්ධ කරගෙන අදින්නාගාමී කරනවා. ඔය එතන යාග ප්‍රාණවාදයක් මේ සමාජ පීඩන චිත්ත පීඩනයක් ආවා. ඒ එතකොට අර අර දෙකක් දැනගන්න ඕන නමක් දාන්න කරන දෙකට සම්බන්ධතාවයක් නැහැ. ඒක නිසා මේ නම අයින් කළා. හැම පැත්තෙම ඔය ඒ මහත්යගේ කතාව බුද්ධාම කියන්නේ විහිංසාවයි. ඒ කියන්නේ විහිංසාවයි. එතකොට විහිංසා විකල්පය ඇවිල්ලා තමයි ලෝකයේ තියෙන ඕන වරදක් නිහිත කරන්නේ. ඒක එනකට එතෙන්ට විහිංසා විකල්පයේ වෙනවා නම් අර මුල් පානාව පාසා කියලා පානාවේ කියන විශේෂණයක් අරස්තේ. ඔව් ඒ අපි දැන් මෙතෙන්දී විහිංසාවකේ අන්තරාපුලක කර්මයෙන් යාට ප්‍රාණවදයක් කරගෙන අන්‍යයන්ට ප්‍රාණවදේ කරන්නේ කියන එක නිවිස්සයි. ඒ වගේ ඒක ප්‍රාණවදේ කියලක අභිනේතාවනේ පාටිලා කියන්නේ. ඔව්. එතකොට දැන් අභින්නාගාමයේදී වචනය කොහොමද ගන්න ඕනේ කියලා ලෝභිතයි ගන්න බැලුවට පස්සේ ද්වේෂිතයි වික්‍රමත් කියන්නේ එකක් පාපිත. ඔව් කරනවද සිද්ධිය වලට කියන්නේ දිහිංසා. හිංසා කරගන්න. සමන්ත හිංසාවක් වුණාම තමයි අනිත් වැරදි ඔක්කොම කරන්නේ කියලට ඥාන කරන හිංසාවක් තියෙන්නේ. ඒවා ප්‍රාණවදී කියලා කියන්නේ අර අතන පානාදී පාදයට මේක තේරුම් ගන්න. සම්බන්ධ වෙන්නේ. ඒ මොකනේ කියන්නේ? දැන් මේ තෝරන්නේ මම විවාහක නෙවෙයි. ඒ දෙතෙන්දි කානවදේදී විහිසාව. ඒකට හැම තැනම විහිසාවක් මුල් වෙලා තමයි හිංසනයක් ලෝකෙට යන්නේ. හැමතැන. දැන් සමාජ හිංසා කරගෙනයි අනුන්ට හිංසා කරන්නේ නියම ගත්තාම ප්‍රාණාත්මක ඕකම ගැලිලා. අවතර ඊළඟට දැනෙනවා. දෙවෙනි අධිවරයට අධිවර නොයනවා නම් හිත ක්‍රියාත්මක නොයනවා නම් එතෙන් කාමක් වෙනවද සීලේ කියලා. ඈ. දෙවෙනි අධිරත නාප සංගා නොවනවා නම් එතන කාමක් වෙන සීලේ. සීලේ. ඒක විහිංසාවට සීලේ කියනවා නේද? විහිංසාව නැති කිරීමට උදව් කරන්නේ. දැන් අර ක්‍රියාවට තමා නොපෙළඹෙනකොට නේද? එතකොට දැන් මේක පාවිච්චි කරගින් විතරක් දැන් අර කළොත් තමයි මේකට සාර්ථක වෙන්නේ. ඒකට සාර්ථක නොකර ඉන්නකොට ඒක බන්නේ. ඒක දැස්මද කරන උපක්‍රමයේ ජීවා සීලයට සීගලයට පත් ඒක නොකර හිටියොත් එයාට ඒක ඉක්මනින් සම්පූර්ණ වෙනවා. කෙරුවොත් දිගට කරන්න. මොකද එන්නේ කෙරුවා නවත් ඇන්නේ. නැතිනේ මොකද? එයාගේ අර නැග්ග නරක ඉක්මනින් දැරලා. ඔකේ දෙවියන් අධිරයට පත් වෙන මොන එක තමයි සීලය කියන්නේ. අද ගන්න දැන් ඔය මොකක් කරන් බලන්නේ අදින්න ගන්න හිතුවා වේද අපි මොකක් කවදා හදාගන්න බලලා නවල තියනවානේ ඒක කරකමක් නැහැ ඒ ලොකුම දේ ගැනීම එතන අන්තපු දේ ගැනීම කියව හොරින් ගන්න එක ඒ එක මත්තම මුදුන් දේ ගැනීම කියන එක වෙන මත්තමක් නමුත් ඒ දෙලේම එක්තරා තර අඩු කොටසක් දැන් මේක අපි බලන්නේ ඒක දැක්කට එන්නේ මෙතන නැරෙන්නේ නැහැ. දැන් ගමන්නේ. නමුත් මෙතන පෙන්වන්නේ මොකද්ද? මේ කතාව කියන්නේ මෙතන නිර්දෝෂ හිත ගැන. හිත නිර්දෝෂව කියන්නේ. ඒ හිතම හිතමින් කොට මොරුස්සන දාත්තට ආවනම් ඒක නඩ බවක් ගන්න. මේ කොට ගන්නilla නෙමෙයි වැඩේ. නඩතර ඒකට දුන්නොත් ගන්න බව ගන්න බවට මුදුන් නොනිකායින බවට තීරණය කරපම අරක බහි. ඒක කරගන්න ඕන නම් කොහොමද කරන්නේ දෙරේට අපි කොහොමද කියන්නේ? ඔව් ඊට වඩා ගාම්භීර දැනට ගාම්භීර වෙන්න. ඒ අර දීපෝද හිතහ ගන්න එවැනි අවස්ථා ලැබෙනකොට ඒවාදී සමාධි ටික දෙක බලලා දැන් මොන තත්ත්වයක් ආවේ නම් ඕක කිව්ද කියන්න නරකයි. ඒ පොත කිවිච්චා. එයා ඇවිල්ලා කිව්වොත් පහ ගුණ ගන්න නැත්නම් අන්න ඒකට අරයාට සමාන තමා මත්තුනත් ඒ මත්තු කරගන්න නැති නේද? ලක්ක කොටස් කරනවා කියන්නේ නැරෙන්නේ නැහැ. ඕක ඈ ඒකත් ඕනම් ගලියවා. ඒක නෙමෙයි මෙතන දෙන්නේ. දෙන්නේ මානසික මත්තම ඉතාම සංසම් බින්නදී පවා ගැනීම දුකක්ගේ සමාධි කලින් මේ අවස්ථා හතර දෙන්නවා මෙන්න මේ අවස්ථාවල් වලදී තමයි යෝග බහුල වශයෙන් නැගිටින්නේ නැගිටින වෙලාවේදී ඒක අල්ලගෙන ඒක එක පොරකනවා මිසක් පොත එක්කයි අර ඉන්නේ එකයි පොතයි ගන්න වැඩක් නෑ. ඒකයි කියන්නේ. එහෙනම් ඊළඟට ආ ආ මේ ඔව් අවුනේ නෑ මොකද කරන්නේ ඒකෙන් මෙතෙන් ඉන්නවා හොඳ ඔබලා ඉන්නේ ආමෝඩේ කියන්නේ එහෙම බෑ එයා නම් මේ මොඩකම් අත්හැරලා නැහැ ආගේ මම කියලා කියනවා දැන් අපේ මේ ආමරේ මේ මාතෘකාවක් පස්සේ කරන්නේ මම ජීවිතේ කොහොම කප කරන්නේ ඔව් එහෙනම් ඊට පස්සේ ඉස්සරහට යනවා ඉන්න ගමන් ඔයාලා පස්සේ හතරේ කියනවා මම අඳුනනවා කොටට පාවුන. බලනවා කොටට පාවුන. මගේ කිසිම කිසිම වේදනාවක් නෑ ඒක. නමුත් දැන් මේකට මට හිතෙනවා ඕක පස්සු ඒවා පස්සු කරන්නේ මම කරදරයක් නැතුව නිදි ගන්නවා කියලා. එතනදී මට දෙවියන් මම හිතන්නේ මම බලාපොරොත්තු වෙන්නේ පස්සු කරන්න ඕනේ මේක දෙන්නේ කියන්නේ. නමුත් මේක මේ කාමරේ ඇතුලේ තියෙන්නේ. ඒකට මම දැන් ඇත්ත ඒ පාප කරනකොට මුස්ලිම් දෙනවා. ඒක ගන්න සම්බන්ධයෙන් ඉන්නවා. දැන් අය කියනවා මම මම කොච්චර බලනවා කොච්චර බලනවා. ආපකින් කියනත් මම තීරණයට පත් වෙන්නේ නැහැ. මම මෙතන දෙන්න කිව්වේ කොහොමද? එන්නේ නිය. ඒක ඒ ගෙදර කොත්තර බාන බලන්නේ බලන්න මගක් බලන් ඒ වගේ නෑ. ඔන්න. වැඩි ඔන්න. මගේ දවසක් පූජා කරලා යනවා. ඔය කරලි පිට. මට ඕනෙකින් දෙන්නේ. අංකලේ මොකද්ද? නාරිය වෙච්චක් තියෙනවා. ඒ වගේ. ඒ වගේ ඒක දාලා වැදුරු දාලා දැන් කවුරුත් පත්තු කරන්නේ නැහැ ඒකයි. වැදුරු කලින් ගියා ඉන්නේ. ඒකෙන් දෙන්නේ ඕන නැහැ. අර කිව්වා බලල්ලව වැඩි කරන්නේ නැති. එපා මේකේ ඇතුලේ ඕන තරම් මදුර අර ඕන නම් ඉන්න. අපි මං කියන්නේ මදුර කතා මුදෙන්න කිංගි. ආත ඕන නම් මට එදි වෙනකම් ඉන්න බැහැ. මදුරේ කරා ඇයගලි හා මේගේ ඇති මැද වෙනවා. සංඛ්‍යාතෝදනයේදී වස්තු කරගන්න. ඒ උරතෝක අර බලල්ලව කොස්සද වාන. මේ උදුරතෝක බේස් ගන්නවා. අනේ දැන් කරන්නේ. එහෙම නෑ නේද? මම ගන්න දෙවියන්ට තමයි කරන්නේ. මානවදී වගේ. එහෙනම් එක්නාගේ විද්‍යාව නොකරගය. ඒක වඩා ගන්නේ කියන්නේ ඔව් දැන් ඔයාගේ කැක්කුම මට ඉව කරන්න බෑ. ඔයාගේ කැක්කුම නැති කරගන්න ඔයා දැන්. ඉතින් මෙයාගේ කැක්කුම විඳින්නේ ආසතුනා. එයා ඒක නිදින්නේ. අර ඒකෙන් වෙන වර්ධන දෙයෙන් එකක් තියෙනවා. එයා හිතිය ගන්න වෙන තැනකනේ. හරි කියලා. ඔබට එයා ඉන්න තැන යටපත් කරනවා තමයි.

කාමයේ විස්තරය. කාමයේ විස්තරාරාව කියන්නේ කාමයේ වර්ධව පෞද්ගලිකයි. ඒ මේ ගැඹීර කන්නේ. ඕක තලවතෙන් කතා කරනකොට ආරම්භුවන් සේවනය කරනවා. කාමයේ වර්ධව ජීවි කියලා අපි දැක්කා. ඒක ගල කියනවා. ඒක සිස්ත සමාධියක පවතින ඕන පැවැත්මක් සංවිධානය කරන එක්තරා තීරණයක් එක්. උකට මේ බුදුහාමුදුරුවෝලා කාමයේ මිත්‍යාචාරාව පිළිබඳව සම්පූර්ණයෙන්ම අර ලංකාවක දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඔය ආදී සම්මා සම්මන්තෝය කියන එකක් තමයි කාමයේ මිත්‍යාචාරාව වේරම. ඒක. එතකොට ඒ ආරියස්ථාංග මාර්ග රහත් ඵලයට යනකම් වැඩ කරන එක. ඒකයි කණක් නෙකෙන්න මොකද්ද? ආනිසංස. ආනිසංස විස්තරාරයන් අපිට කරන්න බැරි වුණා එක වෙන ප්‍රශ්නයක්. කලෙත්තන් එකයි කියලා මේ පෙන්නන්නේ. එතකොට අපේ චිත්ත හැම අවස්ථාවකදම කාම ශක්තිය. කාම ශක්තිය සීලකම් ඒකේ පැවැත්ම කියන්නේ. ඔබට වැරදි විදිහට වැරදි විදිහට මේ කාම සත්‍ය පාවිච්චි කරන්නේ. කාම සත්‍ය කියලා කියන්නේ මොකද මේ? හිත. ඒක කාම සත්‍යයෙන් තමයි හිත සංවිධානය වෙන්නේ. යම් දවසක මේ සත්‍ය ලෝකේට සම්බන්ධ වුණා නම් ඒ සම්බන්ධ වෙන්නේ කාමයේ භූපති. කාමයේ මුල් කරගෙන උනේ මොකද්ද? කාමයේ මුල් කරගෙන උනේ හිතක් පාලි කියලා. එනකොට හිතක් පාලි. හිතේ කියන්නේ ලෝකයේ අල්ලන ශක්තිය ඒ වස්තුව ඇතුලේ හැදුවා. ඒක නිසා අල්ලන අල්ලන වෙලාවට අහු වෙනවා අහු වෙන අහු වෙන වෙලාවට මේකේ පැවැත්ම දිගින් දිගට පරම්පරාව එහෙම යනවා. අන්න බුදුහාමුදුරුවෝ කාමයේ ශක්තිය කියලා කතා දෙකක්. ඒකද සිත් කාම සත්‍යයක් කාමෙන් වරදවා ඇඳින්න කියලා. ඉතින් මොකද්ද? ඒ සිත්තේ ඒ ශක්තිය තේරුම් ගන්න. ඒ සිත්තේ ඒ සීන ශක්තිය. තවර කුඹල සංසාරේ ඉදිරියට ගෙන යන. දුක්ඛන අයිතිවාසිකම් ලබන, ඊගා ලබන. වමනා විදිහට ඒ සිතට සංවිධානය වෙන්න සාර්ථක කරන් දෙපා මේ විදිහට සාර්ථක කළොත් අන්න ඔබේ කාම ශක්තිය වැරදි විදිහට පාවිච්චි කරනවා. එතකොට අපි කියමු අර ඉස්සෙල්ලා පෙන්වුව බාහනාස්වාද අදින්නා දාන. ඒ දෙකේ අර අර සංවිධානාත්මක ක්‍රමයක් අපි දෙන්නේ මොකක්ද? හිත පහළ වෙනවා කියන දැක්කාම. අර අර දෙකෙන් කප්පේ මේකෙන් දෙන්නයි. හිත පහළ වෙනවා නිහිත දැක්කා මේ ස්වභාවය. ඒක තමයි කාම මේ කාම සත්‍ය පහළෝනේ මොකද? ඒ නිමිත්ත අවදිනකොට වැඩ කරන තේජසක් වැඩ කරන්නේ එතන තිබුණ සත්‍යය. ඒ සත්‍යයේ තියෙන නිසා මේ තේජස මත වෙනා තේජස තමයි අපි මේ සිත් කියලා කියන්නේ. ඒකේ තේජස මත වෙච්ච හැටි. ඔබ ඒක වැරදි දෙයක් පාවිච්චි කරන එකයි මොකද ඔය තේජ දිගින් දිග නොනවති යන විදිහට පාවිච්චි ලැබෙන විදිහ පාවිච්චි කරනවා. ඒ මොකද ඇලිමයි යැපීම. ඇලිමයි යැපීම දල වශයෙන් දැක්කාම එහෙමයි. ඇලිම හෝ ගැටීම. ඒ සත්‍ය තුල මොනම කාරණයකින් නම් දෙන්නේ මොනම කාරණයක් නිසාවත් බයයි කියන්නේ සාල්ති වල වෙන්නේ මොකක්ද? ඒ පහළ වූ හිතෙන් ඇලීමක් වුණොත් අන්න ඒක පහළ කළා වූ කාම ශක්තිය වැඩෙනවා වර්ධනය වෙන්නේ ඒක උදව්වක් වෙනවා. ගැටීමක් වුණොත් ඊට වඩා බලවත් ඒක සංජානනය. ඒක නිසා කාම ශක්තිය බලවත් නොවේ. ඒක වර්ධනය නොවේ. යම් කිසි කෙනෙක් වග බලාගෙන සිටේ කෙනෙක් එන්න නොදී පාවිච්චි ගන්න පුළුවන් එක වාරයක් නම් එක වාරයක්. එක වාරයක් නෑ. ඒ වාරය පාවිච්චි කිරීමේදී එයා කාමයේ වර්ධව ඇතිවෙලා නෑ. ඒකට යාට උනේ මොකක්ද අර එක වාරයක් එහෙම කළා. සංසාරේ විදින් දිගට යන විවිධ ශක්තියක එක වර්ධනයක් නවත්තගත්තා. අනිත් කිව්වොත් කොහොමද කිව්වොත් ගහක් වැඩි වෙන එනකොට කොළයක් දැක්කේ. මොකද මේ කොළේ කඩපුවාම ගහට ලොකු පාඩුවක්. මොකද ගහකට ආරය දෙන්නේ කොළේ. කොළෙන් තමයි ගහට ඕන ඕදාම හදලා දීලා අයිති කියන්නේ කුස්සිය. ඊළඟට පස්සේ පොඩි යන්නේ. ඒක පොඩි නිසකාල්නි ඒ ඒ තත්ත්වයෙන් ඉඳලා කැඩුවොත් ඊයේ පොඩෙන් ලැබෙන හොඳා ඒ ගහතම. ඒ අන්නේ වගේ එක පොලෙන් පොලේට කරගන්නේ ආපැත්තේ අර කපා ගන්න බැරුව මේ ගහක් තිබුණා. අර මාර්ගය. ඒක දුන්නා සංකීය ආර්ගය ඉන්නේ. මොකද කලේ? ඒක කොලටද? කලකටලා යන්නේ. අනේ ගන්න නැහැ. ඒක මොකද? ඒ අතිකඩ ආධුනාව දෙකට ඕජාව හදන්න ශක්තියද නැහැ. ඒක කුස්ස නැති ඉස්සහම ඉස්සෙකට බලගින්න. අනිත් වගේ තත්ත්වයක්. අන්න ඒකයි මෙතන කියන්නේ හිතට ඒ වර්ධනය වෙන අවස්ථාවල් එළඹෙනකොට පුළුවන් විදිහ එක වෙලාවක් පොඩ්ඩක් ඒ වැඩේ කරගන්න කල්පනාකාරී වෙනකොට ඒ ගානට යාට මේ ලාභයේ ජීවිතය ඇති වෙනවා ජීවිත පරිසුද්ධිය කියන්නේ ජීව පරිසුද්ධිය කියන්නේ පිළිහුරු වල ජීවත් වෙලා ඉන්නවා අපි මනුස්සයෙකු කාර්යය ඒකද නෙමෙයි ඒක දුකක් නෙමෙයි ජීවිතේ මොනම දුකක් නැහැ ජීවිතේ මතක කොහොමද මේ කියන්නේ දුක් දෙන දේවල් මගේ ළඟ දැන්නේ මට දුක් දුන්නේ ලෝකේ නෙමෙයි මගේ ළඟ තියෙනවා ඒ ශක්තිය නිසා මම දුකින්ද දැන් ඒ ශක්තිය නවත්තනවා නවත්තන්න නවත්තන්න මම තවත් ලෝකෙන් මම ගන්නෑ කතරේ මගේ ළඟ මම නිෂ්පාදනය කරනවා මොකද දුක් වෙන ශක්තිය ගත කළා දැන් කටේ ශක්තිය මාළඟ කරනවා ඔය වචනේ කියන්නේ පුළුවන් ඕවා කතරදාදා නිවක් ඇති කතරද මේ ක්‍රමය පාවිච්චි කරද්දී එයාට ওই ඵලය ඇති වෙනවා එයාට දෙදෙනා කරන දැනෙනවා මට ඇත්තටම ඉස්සරවල් දුක් නැහැ කොච්චර ඉන්නවද මේ පිටාසේ යෝහොත් ඉස්සර විදු දුක් අපිට නැහැ මොකද උනේ අර මෙතන කතා කරන පරිසුද්ධ ස්වરૂපය එක්කා ප්‍රමාණ වලින් පාවිච්චි කරලා දිනවා ඒ කතා කරපුවා ඒක නිසා ඒ ලාභයන් කටි කියන්නේ පුළුවන් ලාභය ඔය සැකේ තමයි ඔය හැටි තමයි රහතන් වහන්සේලා කෑගෑරුවා කියන්නේ මම සැපයි මම සැපයි කියලා. ඒ සැපයි කියලා කිව්වේ කියන්නේ කෑගෑරුවා නෙවෙයි. ඕක ආපිට විගන්නේ නැහැ. කෑගෑරුවා නෙවෙයි. යාළුවා හිතෙන් නිතරම කියනවා මම ලෝකේ දුකක් නැහැ. ජීවිතේ මම කසවත් විදිහට පාස් කරනවා. මට ලෝකේ දුකක් නැහැ. රහත් වෙන්න ඉස්සෙල්ලා බද්ධ රජුරෝග කිව්වා. මොකද්ද? අන්තකෝගේ නාද ආවන කාල වෙනහර කරනවා ඒගොල්ලේ රජුගේ ගන්න මේ පතිය කියන එක තමයි කාල ප්‍රතිශතනේ උපරාජිකනේ ආනේ එයා ඉතින් නම් මේ භාවනාවට වාදිනා තැන්පත් වෙලා ඉන්න ගමන් අර සබ්දය ඇවිල්ලා තියෙනවා ඉස්සර මම රජ කර කරන්නේ මට පොත්ත බහින්දක් දැන් මට ඕන විදියට පොත්ත බහින්ද හදනකොට කාන්තුවක් වෙනවා වැඩි කියන්න බැහැමද ඌ වෙනවා වැඩි කියලා ඉතින් අනිත්යෙන් ඔය අත බැලිනවා වැඩි වැඩි කඩක් එනවා නේද මේකත් අනිවාර්යයි එයි මේක බයන්න දී තමයි ඒක බොහොම බය කරනවා මොකද මුන් හරියන්නේ නැහැ ආදිනාමත් හැමතිස්සම රජකමේ කියලා මං අරන් තිබුණේ මොකද මේ ලෝකෙ නිඳුන අන්තිම දුක මම අර කතරම් පොතෝයේ ඉඳගෙන ඉඳලා. දැන් මම ඉන්නේ මේ සම්පල්මේ හෙටිකාලේ. මේ ජීවර උඩ මම අදින්නේ. මම මේ ජීවරයේ උඩ ඉඳගෙන ඉන්නේ ඉන්න මට මේ ශෝකේ ඒ කියන කිසිවද ඉතින් යාම කියන ඔය යන්නේ එක්ක නෑ. ඔය යන්නේ තනදිල්ල. මහා යාට බලන්න ඕන පැතිදී යාට කරන්න ඕන ක්‍රියාදී ඒ එකක්වත් බෑ මෙතන සේනාව හා ඇඳුනනවා ගගා ඒ ආහා ගගා යාද සාසාරිකන්නේ මේ දෙදෙක් දෙන්නවා දැන් අන්න ඒ තත්යෙන් අයින් වුණා සාමාන්‍ය අර ඈත් එක්ක තරමින් එක්තර සැපනම් ඒවා විපත් එක්ක සම්බන්ධ කරලා වැඩ කරනකොට කොච්චර සැප වෙයිද කියලා හිතාගන්න බැරිකමක් නෑ ඒ ඊළඟට දැඩි තව අපි කියනවා බුදුහාමුදුරු දෙල්ලා තියෙනවා. අසුරු නොකරන හතර. අසුරු නොකරන හතර. නේද? ඇසන් තුනයි. මුඛාවරි. මුඛා. බුරුකි. බුරුකි මත් ආ ඒක ඉස්සරහ ගලවලා ඒක තමයි. බුරුකිම දැන් යම් විද්‍යාවක් තියෙනවා. දැන් මෙතන ඉතාලන්න ඕන මේ චිත්ත සුද්ධියක් අදන හැටි හැදියෝ පිළිබඳ අධ්‍යාපනයක් ගැන මේ කතා කරන්නේ. සුදු කිරීමක් ගැන කතා කරන්නේ. මොකද දුක් දෙන හිත සැපදෙන පැත්තට හරවගන්න ඒකේ අධිකාලම මේකේ අදනම කොහොමද හදන්න ඕන කියන දේ මේ කියන්නේ. ඒක අපි කියමු මේක ඉස්සෙල්ම වැඩි වෙනවා. ඒකට අයිතිකාරය ඇවිල්ලා කවුද මේක? ඒකට මම හිතනවා ආයෙත් හිතනවා මම ඉන්නේ. ඒ වගේම එයාගෙන් දැකේ ලාභ නැති වෙනවා. මාව පහත් කරලා ඉතන. මේ ඔක්කොන්ටම ඉතලා මේ මන් දන්නේ නැහැ දැඩුව සංගාව කවුරු කරා දන්නේ නැහැ මේ කිසි කෙනෙක් මේ කවුරු හදන් දෙනවා මේ කවුද හත්තුනේ කියලා. අපි අපි ඒ මොකද කියලා බලමු. ඒ මොකද මම එහෙම කියන්නේ? ඒ මොකද අර මනුස්සයාව මට බඳගෙන ඒ මිනිහාගෙන් ගන්න තියෙන යන්නම් සුදව ගන්න ඒවා දැන්පත් කරගන්න ඒවා වර්ධනය කරගන්න අදහසයි. එතකොට මේක කියාපු එකේ ඉඳලා සැපක් තියනවාද? වැඩි වෙලා මේ මිනිහා මේ ආරංචි වෙයිද? ආරංචි දුකේ ඉන්නේ අමාගර අර වගේ මේ කොච්චර නිඳා කරයි. ඊය කියලා දෙන්නවා. ඒකත් අත්ුනේ මේ සෝපාරණය උඩ මහා පීඩණයකට ගොදුනේ අවස්ථාවකටපත් වුණා. ඒක නම් කිසි විදිහකින් මේ හත්ේ නොකර ඉන්දියාවේ ලැබෙන උගම මොකක්ද? එයා දැනගන්න ඕන මා මේ මේක දො කියන්න බලාපොරොත්තු මේක කියන්න බලාපොරොත්තු මේ යම් කිසි සම්බන්ධතාවයක් බැඳීමක් මේ බුද්ධයා අර කරුණ කිම්බන් දෙන්නේ කියලා. බැඳීම තමයි කියනස් කරන්නේ. ඒක නිසා ඒ මනුස්සයා දෙන ඕන වදයක් දුන්නා මාත්‍ය මගේ අත ඇතුණා බිනදන දුන්නා. ඒක දැන් ඉවරයි. දැන් මොකද වෙන්නේ? දැන් යා ළඟ අර කාම චේතනාවෙන් ලැබිච්ච විකමනේලා දැක්කද නිසා එයාට පුළුවන් වුණා ඉදිරියට කාම ඒ පැල්ලම ඒ පැල්ලමේ ආධාරය ඉඳින දුක් වැල්ලම අවසලයි. ඒකට දැන් කාමයේ ඉඳ මුදුන් එක යතින් යාකලිය අර බොරු නොකියා හඳුනන්නේ නොවීම ඒක සාමාන්‍ය සීලයක්. නමුත් මෙතෙන් මෙයා කලේ ඊට වඩා විකාර වැඩක් මොකද කාමයට අධිපතිකම් කරන්න ඉස්සෙල්ලා ඉඳ නොදීනවා. ඒතකොට කාමයට අධිපතිකම් කරන්න සිත කියන දෙදීම කාමයට අනුකූලව සිත යාත්‍රා කිරීම ගන්න. එයාගේ ඉන්නේ මොකද්ද මේ පුද්ගලයාට කාමය නිසා මේ ලෝකේ සෑම කරදරයක්ම කාමයේ මුල් කරගෙන කාමයේ කිව්වම මේ කාමාදාන අනාචාරය නෙවෙයි කනත්තක් මුල් කරගෙන. කනත්තක් මුල් කරගෙන දෙන්නේ ඒ කනත්ත ඉන්න ලැබීම මේ දුක් වාරණය කරන කබ්ජත් කියන දුම් කොහොමද අතර දෙන්නේ. ඒකට හැම එකක්ම ඕකෙන් දෙන්නේ මොකද්ද? ලෝකයේ වර්ධින් දුක් විඳිනවා නෙයි දුක් විඳින ශක්තිය දැන් යම් කිසි කෙනෙක් නහයේ දැනි පොඩ්ඩක් දාගත්තේ නැස්ස වහනේක අහන්න ඕනේ නැහැ. ඉතින් මෙහෙම ගත ගත නැත්නම් ගත නැතන උන්ට බයිනවාද අර තමා ණය දාගත්ත මෙව ටික හොදලා දානවා. දැන් ඉතින් හොදලා දාපුවා නැස්ස දෙකක් දෙන්නේ නැහැ. අන්න ඒ වගේ වැඩක් සිතේ තියෙන දෝෂ සහිත තත්ත්වය සමාධියෙන් අයින් කරගත්තොත් මේ ලෝකයට බඳින්නවත් ආදරය වෙන්නවත් දොස් කියන්නවත් ජීවිතයක් ඉතුරු වෙන්නේ නැහැ. එකක් සමාද සමාගෙන් ප්‍රසංසාව ලබා ගන්න ළමයිෝ මේ විදිහට හදපු නිසා මට කිසිම දුකක් නැහැ කියලා සම්පූර්ණයෙන් පුළුවන් කියන්නේ. ඔබට ඇතුළු නොකරන හතරක් තියෙනවා. ඒ ඇතුළු නොකරන හතරයි ඒ වගේම මේක. අර අර අර මනුස්සයාට කාර්යයේ සීගාලට බ්‍රහ්මපුත්‍රයාට අර තාත්තා එන්නවා සත්‍ය හදනවා සත්‍ය හය සත්‍ය හයකට සත්‍ය හය කරගන්න සත්‍ය හය කරගන්න බ්‍රහ්මපුත්‍රයෝ කියනවා ඊට වඩා සත්‍යයක් මම බලන්නේ මේක ඒක විනාශ මොකද මේ ඒකක කතා කරන්න අද වෙලාවේ ඒ එක සිතට අර සත්‍ය හැම බුදුආමෘතය කියනවා. හොඳයි ඒක ගමන කරේ කියනවා දැන් සත්‍යය කියනවා. දැන් මේ අද මේ පිළිබඳව අහන්න තව මොනවා කියනවද නැහැ හොඳයි මේ විදිහට කාර්යකා විදීමින් අපි බලාපොරොත්තු වෙන මොකද්ද කියනවා මෙයා කාටවත් දැනලා තියෙනවා කියලා ලැබිලා තියෙනවා අපිට මේ ජීවිතේ මේ අවස්ථාව විතරයි හම්බෙන්නේ කරන්නේ තවත් අල්ප කෝටි කොච්චර ගානකට පස්සේ මෙන්දී ඉන්න මෙන්දී කතා කරන අවස්ථාව ගම්මේ දැනෙනවා. ඒක නිසා මේ අවස්ථාවේ නිය ප්‍රයෝජනය අරගෙන ගුණ කරගන්නාවේ අපි දැන් තිබුණා ওই ලෝකයක් තමයි. අන්‍ය සාදාගන්නයි මේ කරන්න අපිටතාවක් ඉන්නේ. ඒකට සුදුසු පිළිසයි කැමති අයයි මේ ළඟාවෙන්නේ. මේ ඒ විදිහට සාකච්ඡා කරමින් අපගේ ජීවිත අපට ලෝකේ අනාත්මයක් නොවන තත්ත්වයට ඇදීමේ මාර්ගය වෙන වදා විඥානන් වහන්සේගේ ධර්ම ක්‍රමයේ ඔස්සේ ජීවිත ගමන් කරවමින් පැනසින්න උදාකර ගැනීමට කරන්නා මේ උත්සාහයේ මේ අගේ සලකායි ධර්මෝමෝදේ ඉස්පතිරීපත් වෙනව ලෝකපාලක සාසන පාලක ස්ථානික සංස්ථානකට අපැති කරන්නා උත්සාහකත් මේ ජීවිතය සමුලා මේකින් අනුමෝදන්නේ කරතවත් මේ ධර්ම ජීවිතයට සම්බන්ධ කරමින් ජීවිත සංසිද්ධා කර ගැනීම සඳහා ये सहायकल इकबार सरस्वा හේවිගේ රාජ සම්මෝහයකට තම තමන් නමින් සිහි පරිලෝකීය මෞඛ්‍යාදීන් ආස්වාදයට බුද්ධින් සුන්දර ලෝක සුන්දර තම තමන් ලැබී සත්‍යයේ ඒකාන්තයෙන්ම සියලු දුක් නිවාලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයේ ඒ ජීවායන් දැකගෙන ඒකාවකාතම් මේ විස්තරනවා ආකාශත්තා ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්ම දේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ ඇඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි